නැහැ. දේශනා අහනවා. ඔව් අහන්නේ කියලා. ඇහනවද? ඔව් දැන් ඇහෙනවා කියලා. ආ ඉතින් ආරණ හංස මේ ගලාගෙන යන ධර්මතාවයක් කියන්නේ ක්‍රියාත්මක වෙනවා කියන එක පැහැදිලි. නිදහසේ ජීවිතේ ගත වෙනවා. ක්‍රියාවන් ටික කෙරෙනවා. මායාවක් තුල ඒ කියන්නේ යමක් ඇති හෝ නැති බවට අරගෙන අපි පැවතිලා හිටි බව ඉතින් ප්‍රත්‍යක්ෂයි. ක්‍රියාවක් පමණයි කියලා වෙන්නේ ඒක එච්චරයි කියලා තේරෙනවා ආරණහස. මේ මොහොතේ කරන කෙනෙක් දෙපැත්තක් බෙදලා පේන්නේ නැහැ. හේතු හේතු යෙදෙන විදිහට ඵලය කියන්නේ හේතු ඵලයක් කියලා කතා කරන්න වෙනම එකක් නෑ කියන එක Nirodhayම විතරයි කියන එක තමයි තේරෙන්නේ ආරණහස. මට ඉතින් ඕක අර වැඩිපුර වචන ගලපලා කතා නොකරන පුරුද්ද මගේ තියෙනවා. ඉතින් එහෙම එකක් තමයි ඊළඟට අර ප්‍රශ්න මොකුත් නැද්ද? අරගහන් සර් ප්‍රශ්න මොකුත් නැද්ද එතකොට <laughs> ප්‍රශ්න කියලා ප්‍රශ්න කියලා එකක් ඉතින් එකක් එහෙම නැහැ ඒ ඔබතුමිය ඉන්නවනේ හරිලහන්ස ඔය ඔක්කොම කියන ඔබතුමී ඉන්නවනේ ඔය ඔක්කොම දැනෙන්නේ ඔය ඔක්කොම දැනෙන්නේ ඔබතුමියටනේ එහෙමද ඉන්නවද ඔව් ඔබතුමියටනේ ඔක්කොම දැනෙන්නේ දැනෙනවද එහෙම ඔබතුමිය පැහැදිලි කරන විදිහට නම් ඔබතුමිය තමයි ඔක්කොම දැනෙන්නේ කියන්නේ කොහොමද? ධර්මය ගැන අවබෝධයක් හරියටම තියෙනවා නම් ඒ ධර්මයේ පැහැදිලි කරන විදිහ වෙනස්. ඒ ධර්මය ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ මොකද්ද මේ ධර්මය කියන්නේ? අත්‍තරම ධර්ම කියන්නේ මොකද්ද? එහෙමයි. එහෙමයි. ධර්මය කියන්නේ මොකද්ද එතකොට? ධර්මය කියන්නේ මේ ක්‍රියාවලිය <clears throat> අවබෝධ කරගන්න අපි හදාගත්ත වචන ටික තමයි නේද මට හිතෙන්නේ. එතකොට මොකක්ද මේ ක්‍රියාවලිය කියන්නේ? ක්‍රියාවලිය කියන එකක් තියෙනව නෙමෙයි. ක්‍රියාවලිය කියලා ගන්න එකකුත් නැහැ. නමුත් මේ අපිට කතා කරන්න වෙන වචන ටිකක් දාන්න වෙනවනේ. ක්‍රියාත්මක ඒ කියන්නේ යමක් වෙනවනේ. ඔතන කියලා වයසකේ මගේ වයස දැන් 51යි. කොයි පළාතේද මේ? මම ඉන්නේ බස්නාහිර පළාතේ. කලුතර. ආ නෑ කොච්චර කාලයක් එතකොට මේ සාමාන්‍ය මොන හරි වෘතයෙන් කරනවද? වෘතික යෙදෙනවා රහනස. මොනවා සාමාන්‍යයෙන් වෘතයෙන් කරන්නේ? මම වෛද්‍යවරියා. ආ එහෙමයි. අයි මේ හිමින් කතා කරා හරියට නිකන් සාරසෝ සාහිත්‍ය අර මොනවාද කතුවරියක් වගේනේ කතා කරන්නේ. එහෙම නේද? වෛද්‍යවරියක් කියන්නේ ගොඩක් අසුරු කරන සමාජයත් එක්ක කටයුතු කරන කෙනෙක් නේද? නේ සමාජයේ වෛද්‍යවරයෙක් කියන්නේ බෙහෙත් දෙන්න එපා නේ බෙහෙත් දෙන්නේ නැති වෛද්‍යවරයෙක්ද නැත්නම් බෙහෙත් දෙන වෛද්‍යවරයෙක්ද බෙහෙත් දෙන වෛද්‍යවරයෙක් තමයි ඉතින් <laughs> බෙහෙත් දෙන වෛද්‍යවරයෙක් නක් ලෙඩෙක් ආවම ලෙඩේ හොයන්න එපා දැන් ඔබතුමියට තියෙන ලෙඩේ අපි හොයන්න වෙලා තියෙනවා එහෙම දැනෙන්නේ නැද්ද? අපිට එහෙම දැනෙන්නේ නැහැ. මුලින්ම මේ ඔබතුමිය අර කියපු විදිහ ආයි මුලින් පොඩක් පැහැදිලි කරා. මොකද්ද ඔබතුමිය කිව්වේ? හරියට ඇහුන්නේ නැහැ මේ ෆෝන් එකේ මොකක් හරි මේ ඒ වෙලාවේ මේ ඒක නිසා මේ ඇහුන්නේ නැහැ හරියට. අර ඒකයි මේ අපිත් මේ ඔබතුමිය කියපු දේ මොකද්ද කියලා මේ හිතා ගන්න බැරුව ඉතින්. ඔබතුමිය අතර මුලින් මේ කියපු ටික ආයි කියන්නේ මේ මොකද්ද ඔබතුමිය පැහැදිලි කරපු ආකාරය කියන්නේ? අපිට ඒක ඇහුන්නේ නැහැ මේ අපේ ෆෝන් එකේ මොකක් හරි ඒ වෙලාවේ මේ ඇහුන්නේ නැහැ අර ඔබතුමේ ඔබතුමේගේ ස්වභාවය මුලින්ම කොහොමද කිව්වේ මගේ ස්වභාවය <laughs> නිදහසේ ගෙවෙනවා ජීවිතේ. ඉතින් අර එහෙම තමයි කියන්න වෙන්නේ මට ඉතින්. මේ දැන් අපි මෙහෙම කිව්වොත් දැන් මේ ගහේ ඉන්න කුරුල්ලා නිදහසේ ගෙවනවා. කුරුල්ලා නිවන් දැකලා වගේ එතකොට. එහෙම කිව්වහම අපි කොහොමද දැනගන්නේ? දැන් කවදා හරි අපි දැන් කෝල් එක අරගෙන සද්ද නැතුව ඉන්නවා කියන්නේ. දැන් ආර්යයන් වහන්සේ කියන්න කියලා කිව්වොත් අපිට අපි මොකද්ද කියන්නේ? ඒකත්. ඔබතුමිය ඇත්තටම ඔබතුමියගේ ස්වභාවයම පැහැදිලි කරත් මෙන්න මෙහෙම දෙයක් මෙහෙම දෙයක් මේ ලෝක ස්වභාවය මෙහෙම දෙයක් මේ මේ ධර්මයේ ස්වභාවය මෙන්න මෙහෙමයි කියලා යම්කිසි කෙටි කෙටි පැහැදිලි කිරීම අපිට ඒක ඒක එතකොට හරිද කියන එක ඒක ඒකද සැබෑම ස්වභාවය කියන එක අපිට එතකොට වැටහෙනවා ඒක අන්න ඒක දැනගන්න තමයි ඔබතුමියගේ ස්වභාවය පැහැදිලි කරන්න ඕනේ වචන කීපයකින් ඔබතුමීට මේ දැනෙන ස්වභාවය. ඒ කියන්නේ මෙතන ආත්මයක් තියනවද? නැහැ. ආත්මයක් නැහැ. එතකොට එතකොට මෙතන මොන වගේ දෙයක්ද තියෙන්නේ? මොන වගේ සංසිද්ධියක්ද මෙතන සිද්ධ වෙන්නේ? ම්ම් සිද්ධ සංසිද්ධිය ක්‍රියාව ප්‍රතික්‍රියාව ශූන්‍යතාවය බිඳුවයි එතකොට දැන්න කෙනෙක් ඒකපන නිරෝධය එතකොට දැන්න කෙනෙක් නැද්ද නෑනේ කොහෙද ඉන්නේ දැන් ඔබතුමියට දැනෙන්නේ නැද්ද එතකොට ඔබතුමියට දැනෙන්නේ නැද්ද කිව්වම ඔබතුමේ සාමාන්‍යයෙන් එදිනෙදා කටයුතු කරන කට ඔබතුමීට කොහොමද ඒ කරන කටයුතු කරන දේවල් ඒ කොහොමද දැනෙන්නේ? දේවල් කරාද නොකරාද කියන එකක් නැති විදිහට යන්නේ ඇත්තටම කරා කියලා දැන් ඉස්සර දැන් කර ඒක මතකයි යම් ටික ඉස්සර ඔව් එහෙම කාලයක් ගෙව්වා එක එක ගෙව්වනේ හැමදේම මම කරනවා හරි වෙහෙසෙන් මහත් එහෙම මේ ආවේ දැන් ඒකේ මේ දැන් කරනවා කියලා තමයි තේ කියන්න පුළුවන්. හැබැයි ඉතින් තේරෙනවා මේ තේරෙනවා කියන්නේ එහෙමනේ කියන්න වෙන්නේ. මේ දේවල් කවුරුත් කරන්නේ නැහැ කවුරුත් කරන දෙයක් නැහැ කරන කරනවා ඉතින් කරනවා ඒක වෙනවා ඔබතුමේ උද්දෝත්පාද දේශනා කොච්චර හැමද ඒ කියන්නේ බුදු පාද දේශනා කීයක් වගේ ආවද? ගොඩක් ඇහුවා ඉතින්. කොච්චර කාලෙක ඉඳන්ද අහන්නේ? ම්ම් හතියටම අවුරුද්දක් විතර වෙන්නට නේද ඔබ වහන්සේ කියන්නේ. ඔය ඉච්චකල් බුද්ධෝත්පාද දේශනා ඇහුවද? නෑ එහෙම නෙමෙයි මම ඉතින් එහෙම ගොඩක් බලහන් නෑ ඇත්තටම නෑ නෑ නෑ ඒ කියන්නේ සාමාන්‍යයෙන් මුලින්ම බුද්ධෝත්තර දේශනයක් අහන්න හම්බුනේ අවුරුද්දකට විතර කලින්ද ඔව් ඇත්තටම එහෙම මතක ඔව් මට යාළුවෙක් කෙවලා තිබ්බා ඇහුවා ඊට පස්සේ ඉතින් විතහන මම ඉස්සර නම් බණ ගොඩාක් ඇහුවා ඔය සුදස්සන හමුදාවෙන් පටන් අරගෙන ඔක්කොගේම අහගෙන අහගෙන ආවා 2014 තමයි පටන් ගත්තේ මේ මේ පැත්තට හැරෙන්න. ඔහොම ඔහොම ඇවිල්ලා ඉස්පස්සේ ඔබ වහන්සේගේ දේශනාත් ඔය දාන්නකට පස්සේ මගේ යාළුවෙක් කියලා ඒ ඇහුවා. ඉතින් අහනකොට මට ආයි ඒ වගේ සැකතෙන් මම හිතුවා මං කැමති අහන්න දැන්පත් අහනවා. අදත් මම ටිකක් අහන්න ඇහැරිලා මේ එකක් දාගෙන භාගයක් අහන්න මට ඉතන මම කතා කරන්නේ අද හොඳයි කතා ඇස්සේ කවුරුත් බාධා කරන්නේ නැහැ ඔහොම ගෙදර කට්ටියක් යනවාම දැන් ඔහොම තව නිදියයි කියලා මට හිතන කතා කරන්න භාගයක් අහද්දි ඒ කියන්නේ ඔබතුමේ ඔබතුමේට වයස 51යි කිව්වනේ ඔව් ඔව් එතකොට ඔබතුමේ තාම රැකියාව කරනවා නේ ඔව් රැකියාවට යනවා නේද? ඔව්. එතකොට මෙහෙට දැන් දැන් සාමාන්‍ය දරුවෝ කී දෙනෙක් ඉන්නවද? අර මහස? දරුවෝ කී දෙනෙක් ඉන්නවද? දරුවෝ දෙන්නෙක් ඉන්නවා. හහ වයස කීය වගේද? කෙනෙක්ට 21යි අනෙක් එක්කෙනාට 19යි. ඔක්කොම ලොකුයි ළමයි නේ. ලොකුයි ඔව්. ඔව්. ඔව්. එතකොට ගැටලුත් අඩුයි නේද ඒ කියන්නේ? ගැටලු ගැටලු අඩුයි කියන්න බෑ ඉතින්. ඒ කියන්නේ ගලෝගේ සිදුවත් ගැටලු කියලා දැන් ලෝක මිනිස්සු දකින જાති ගැටලු වලට ගන්න පුළුවන්. ඒකට ගැටලු කියලා දැනෙන්නේ නැහැ ඉතින් මොකක්වත්. හිතුවොත් ගැටලු නැත්තම් නෑ නේ. එහෙම නෙමෙයි දැන් අපි ගැටලු කියලා අපි හදා ගන්නවනේ හිතනවනේ නේද? ඔව්. ඔව්. නැත්තම් ඇත්තටම එහෙම ගැටලු කියලා දෙයක් නැහැ නේ. ගැටලු කියන්නේ අර මහත් දැන් අපිට ඔව් සාපේක්ෂ මතකයට දාලා ගන්න පුළුවන් ඉතින් මිනිස්සු ගැටලු වගේ පේන දේවල් තියෙනවා ඇති ඒකට නිකන් ගැටලු වගේ ගැටලු කියලා අහුවෙන්නේ නැහැ කියන්නේ ගැටලු ගැටලු නෙමෙයි තමයි ගැටලු ගැටලු වෙලා පේන يعني එහෙම එහෙම එකක් දැනෙන්නේ නැති කමක් තියෙන්නේ දැන් මට තේරෙන වෙනස ඔව් නැත්තම් වෙන වෙන කෙනෙක්ට මොකද කොහොමද කියලා හිතේ නෑ නෑ ඒ ඉතින් එහෙම නැහැ ඉතින් ඒවා ඒවා හරි ඒ කියන එක හරි. ඒ කියන්නේ අපේ අපේ හිතේනේ ඔක්කොම තියෙන්නේ. අපි හිතනවනේ මේ ඔක්කොම. ඔව්. ගැටලු කියනත් අපි හිතාගෙන ගැටලු කරගෙන ඉන්නේ. නැත්තම් එහෙම දෙයක් ඇත්තටම දැනෙන්නේ නැහැ ධර්මය අවබෝධ වෙනකොට. ඕනම ඕනම ගින්නක් ගින්නක් නෙමෙයි ඒ කියන්නේ. ගින්නක් නෑ. ඒ කියන්නේ සිය හුළඟ හමනවා, සිසිල් සුළඟ එනවා. මොනවද එනවනේ ආපහු සුදිකුණාට වෙනවා. ඒ වුණාට ඒ දෙකම දෙකේම විශේෂයක් කියලා එකක් ගන්න බෑ. ඒතකොට එකම වෙනසක් දැනෙන්නේ නැහැ කියන එක නෙමෙයි. උන්ට ඒක අර මේ දැනෙන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. බාහිර අන්දරයක් ඉදිරියට අපිට ඒක කියන්න පුළුවන් වෙනවා භෞතික පැත්තෙන්. නමුත් ඒ ගැටලු වෙන්නේ නැහැ. ඒකයි මේ දේ වෙලා තියෙන්නේ දැන් මේ. ඔතන මෙන්න මෙහෙම දෙයක් කියනවා. ඔව්. අපේ ආත්ම ස්වභාවය සංගවිලා තියෙනවද කොහේ හරි කියලා යන්තම් හරි අනුසය වගේ හරි තියෙනවද කියලා තමන්ටම මේක සාන්දිටික වෙන්න ඕනේ. තමන්ටම මේ ධර්ම සාන්දිටික ධර්මයක් නේ. ඒක තමන්ගේම තමන්ම තමයි දන්නේ තමන්ට තමන් ආත්ම ස්වභාවයක් දැනෙන ස්වභාවයක් අනුශේ වශයෙන් හෝ කෙලෙසිය ස්වභාවයක් ඒ කියන්නේ ඒ කියන්නේ මේ ධර්මයෙන් තමයි සියල්ල පිරිසිදු වෙන්නේ. ධර්ම ධර්මත් එක්ක ඒ කියන්නේ ධර්ම අවබෝධයත් එක්ක තමයි සියල්ල ගැලවිලා යන්නේ. නමුත් යන්තම් හරි එහෙම ස්වභාවයක් දැනෙනවා නම් ඒ ඒ ස්වභාවයම තමයි නැවත සැකස්මකට හේතුවක් තියෙන්නේ. දැන් අපි මෙහෙම කිව්වොත් දැන් ඇත්තටම ඇත්තටම මේ <coughs> ඇත්තටම දැන් මෙතන දැන් අපි දුමු දෘෂ්ටිගත කෙනා නැවත උපදිනවා කියලා අපි කියනවා නේද? එහෙම නේද? එහෙමයි. එතකොට ආත්ම සංඥාව දැනෙන ස්වභාවය තුළ මෙහෙම ලෝකයක් තියෙන බවට එහෙම ඒ ලෝකයක් තියෙන බවට ඒ දැනෙන කෙනාට ඒ නැවත උප්පත්තියක් අපි කියනවනේ නේද? ඔව්. ඔන්න පොඩ්ඩක් පැහැදිලි කරත් ඔබතුමිය ඔය ධර්ම ධර්මයේ අවබෝධ වුණු කෙනාට අපේ නැවත උප්පත්තියක් පනවන්නේ නැහැ නේ. පනවන්න බෑ. එතකොට අන්න උපත මරණයේ කතාවම එයාට ඒකින් ගැලවෙන්නේ මෙයා. එයාට තේරෙන්නේ ඒකනේ උපත හරි මරණය හරි ඉන්නවා හරි කියන ඒ තුනම එයාගෙන් නිදිනවනේ. ඒ දුක් ගන්න දෙයක් එයාට ඉතුරු වෙන්නේ නැහැ. ඒකනේ ඉතුරු වෙන්නේ නැහැ කිව්වේ. ගන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ කිව්වේ. උපතක් උපත ඇත්ත වුණා මරණය ඇත්ත වුණ තැනකින්නේ. අපේ දෘෂ්ටියක් නෑනේ මේ උපත මරණයනේ අපේ ඉතින් ඇත්තම මේ දෘෂ්ටි. ඇත්තටම ඇත්ත නැති බවනේ. ඇත්තටම ඉපදෙන්නත් මැරෙන්නත් කෙනෙක් ඉන්නේ පෙකේ. නැහැනේ. ඒක තමයි. එහෙම ගන්න දෙයක් නැති බවනේ මෙයාට තේරෙන්නේ මේ. ඔව් මෙතන එහෙම එකක් ගන්න බෑනේ. ගන්න කියන්නේ ගන්නවා කියන එක කියන්න බෑ. ඒ කියන්නේ කියනකොටම එහෙම කියන්න වෙන්නේ ආයි. ඔව්. මෙතනත් ඉපදෙන්නත් මැරෙන්නත් මෙතනත් කෙනෙක් ඉන්න එපේ. මෙතන නෑනේ කෙනෙක්. මෙතනත් ඉන්න එපේ කියන්නේ. කෙනෙක් හිටියොත් නෑ ආයි ඉපදෙන්නේ. ඉපදෙන්නේ. ඒකයි අර කේවට පුත්‍ර සාති සාතේ භික්ෂුවට එන අර අර කේවට සූත්‍රය තුල පෙන්නන කේවට පුත්‍ර සාතේ භික්ෂුවට එන ප්‍රශ්නයක් මරණින් මත්තේ රහතින් රහතන් වහන්සේ නැවත උපදින්නේ නැහැ කියන්නේ. මරණින් මත්තේ රහතන් වහන්සේ නැවත උපදින්නේ කොහොමද? මෙතන <laughs> ඔව් මෙතන ඉන්නවද? ඒ කියන්නේ රහත් රහතන් වහන්සේ කියලා කෙනෙක් ඉන්නවද කියලා ප්‍රශ්නේ යහන්නේ. ඔව්. රහතන් වහන්සේ කියලා නැත්තම් කොහොමද උපත් මරණින් මත්තේ රහතන් වහන්සේ නැවත උපදින්නේ නැහැ කියලා කියන්නේ? ඔබ නම් මෙතන කෙනෙක් ඉන්න බෑ. <laughs> මෙතනත් කෙනෙක් නැත්නම් කොහොමද කෙනෙක් කියලා කතා කරන්නේ නේ? ඔව් ඔව්. ඒ තමයි ඒ තියෙන්නේ. ඒ කියන්නේ කවදාවත්ම කෙනෙක් කියන්නේ අපිට කෙනෙක් ඉතියා කියන දෘෂ්ටිනේ ඕකනේ අපේ දෘෂ්ටිය. මම ඉපදුනා මම ජීවත් වෙනවා මම මැරෙනවා. ආයෙත් දෙන. ඕකනේ දැන් ඇත්තටම වෙන ඔය කතා ඔය තුන ඔයතනනේ වටේ කරකෙන්නේ ඉතින් ඔය ඔය දෘෂ්ටි ටිකනේ කැඩෙන්නේ ඉතින්. ඉන්නවා හරි නැහැ හරි කියලා ගන්න එකක් නැති බවනේ යාට මේ මේ මේ තේරෙන්නේ එහෙම එකක් නෙමෙයි මේ වෙන්නේ කියලා. ඒක තමයි ඇත්තටම විසඳෙන්නේ. ඒක ඔව් එච්චරයිනේ විසඳෙන්නේ. ඒ විසඳුණාට පස්සේ අපි ඉතින් මේ වීමමල් කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් අපිට දරුවෝ ඉන්නවා, දේවල් වෙනවා, අපිට ඒව කතා කරන්න පුළුවන්. ඒවයි කිසි ප්‍රශ්නයක් නැහැ නේද? ඒ ටික ඒවා තමයි. දැන් පිටින් පැකේ අම්මා කෙනෙක් ඉන්නවද? ඔහොම නෙමෙයි. එක එකදුවා කියන්නේ ඒ වගේ එහෙම වෙන බවට වෙන බවට දැන හැඟීමම නැති වෙන නේද? ඔව් ඒක ඇත්ත. හැඟීම නැති වෙන්නේ දැන් පිටින් අපි දුකයි සතුටයි වගේ පෙන්නනවා තමයි ඉන්නේ මේ ලෝක අපි ජීවත් වෙනවනේ මේකනේ මනේ නැන්ද මේක සමහරවල් ළමයි එහෙම <laughs> ඒක ඉතින් ගානක් නැහැ. ඒ පුතේ කියන්නේ අම්මට ගාන. කියන්නේ ඇත්තටම ගාන නැහැනේ. ඒ වෙනකොට එතකොට මේ එන්නේ තේක පිටට පේනවනේ. ඒ රඟපාන්න පුළුවන් ඒක දැනගෙන හිතලා දැන් ඒක මෙහෙම ඒකට ගැලපෙන්න සිද්ධියට ගැලපෙන්න දෙයක් කරන්න පුළුවන්. එහෙම තමයි වෙන්නේ. ඔව් ඒ කියන්නේ ඇත්තටම ඇත්තටම හරි ඔබතුමේ එක එක. ඒ කියන්නේ මෙතන අවබෝධය තමයි සංකීර්ණ නිබ්බිදා කියන්නේ. ඒ කියන්නේ ඇත්තටම මේ ඒක නිවන කියන්නේ අවබෝධයක් අවබෝධ කරගන්න දෙයක්. අවබෝධය තුලයි මේ නිවන නිවන නිවන කියන්නේ නිවීම සිද්ධ වෙන්නේ. අවබෝධය තොරව නිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. අවිද්‍යාව ආශේෂ විරාග නිරෝධෝ කියනකොට ඒක පැහැදිලි වෙනවා. අවිද්‍යාව තියෙන තාක්කල් අවබෝධය ඇති වෙන්නේ නැහැ. අවබෝධය තියෙනවා නම් අවිද්‍යාවත් ඒ කියන්නේ ප්‍රහීන වෙනවා. ඒ කියන්නේ ඇත්තටම මෙතන සත්පුජ්‍යල දෘෂ්ටියක් අපි ගාව තියෙනවා. අන්නේ සත්පුජ්‍යල දෘෂ්ටිය තමයි අපේ බිඳ වැටෙන්නේ. මොකද මෙතන සත්‍යයක් ඉන්නවා මම ඉන්නවා ආත්මයක් තියෙනවා කෙනෙක් ඉන්නවා කියලා මම විඳවනවා මට මෙහෙම වුණා මටයි මේ වෙන්නේ මේ මම හදාගෙන අපි හදාගත්ත දෘෂ්ටියක් ඇතුලේ දුක් විඳිනවා. ඔව්. දැන් ඕක පෙන්වන්න අපි විවිධාකාර විදිහට අපි අපි උත්සාහයක යෙදෙන බව තේරුණා නේද දේශනා අන්තිමටම දේශනා අහනකොට අපි ගැඹුරටම අරන් අපි ඇඟිලි කැපුවා කකුල් කැපුවා අතපය කැපුවා අන්තිමටම ඉන්නේ කොහෙද කියලා ඇහුවා නේද? ඔය දේවල් කරේ නේ. අතට පුතුවියක් කළු කරලා කුඩු කරලා අතට අවකාශය විතරක් ඉතුරු කරලා නැතිව ගල්ලා බලනවා නේ. ඔව්. දුව හිතෙනවා නේ මිනිස්සුන්ට මෙහෙම කරනවාද කියලා හිතෙනවා නේ. මේ චේතනයේ කරන විප්ලවයක් බලනකොටනේ තානුම සමාන්වම නැති කරලම දාන විප්ලවයක් එක්කව සිද්ධ වෙනෝනේ. නැත්තම් අර ඇත්තටම අර ඇඟිලිත් කපලා කකුලුත් කපලා අතපහත් කපලා අන්තිමටම මේ මගේ ඇඟිල්ල නැහැ මගේ කකුල් නැහැ මගේ අතපය නැහැ. එතකොට මම කොයිද ඉන්නේ? මම කියන්නේ සිතුවිල්ලන්නේ නේ. හොඳටම තේරෙනවා නේ. එතකොට මේ කකුල් අතපය ඔක්කොම එහෙනම් මට කියන්නේ මගේ ශරීරෙද නැහැනේ. ශරීරේ නෙමෙයි මේ සිතුවිල්ලකටයි මම කියලා තියෙන්නේ. එහෙනම් අපි අපි අමතිස්සම සිතුවිල්ලක් මේන්ටේන් කරලා තියෙනවා මම මේකේ කියේ. කියලා. ඔව් අපි අර කන්නාඩිය නැවතිලා බලන්න. ඔව්. හැම තිස්සෙම මේක දෘෂ්ටි මම මේ කය සහ එක තැනකට අරගෙන මේ නාව. ප්‍රවිච තැනක ක්‍රියා කරනකම් ඒක තේරෙන්නේ නැහැ. ඒක නැවතිලා මේ බලන් දැන් ඔය අපි තමන් ආර්ය පරිශ්‍රණය කියන්නේ ඒකනේ තමන්ම මේක. ඇත්තටම නවතින්න ඕනේ. පුදුමාකාර ආශ්චර්යයක් තියෙනවා. මේක අහන්න නැතුව කෙනෙක් පුදුමයි <laughs> මේ මිනිස්සෙක් කියලා ඉඳලා මැරෙනකත් අපරාධයක්. <laughs> ඕ එච්චරම පුදුම පරාදයක් කියලා හිතෙනවා. කොහොමද දෙන්න බෑනේ ඇහින්නේ. ඒක ඇත්ත. බුදුන් වහන්සේ බුදුන් වහන්සේම කියනවා මානෙනි කල්පයක් හිටියත් වැඩක් නැහැ කියනවා. එක මොහොතක් මේ සත්‍ය දැක්කලා එක එක මොහොතක් සත්‍ය දැකන එක කල්පයක් හිටියට වැඩිය වටිනවා කියනවා. එක ක්ෂණයක් හිටියත් ඇති කියලා නේද සත්‍ය දැක්කේ. ඇත්තටම මේක ඒ කියන්නේ පුදුමාකාර දෙයක් මේක විප්ලවයක් ඇත්තටම. මේක ඇවිල්ලා චිත්ත ඒකයි. ඔය ක්‍රියාකීරුවීම මම තමයි ඉතින් ඇත්තටම දෘෂ්ටි සියලු දෘෂ්ටි වලින් සියලුම දෘෂ්ටි සියලුම දෘෂ්ටි එකක් විදිහට අරගෙන එතනින් කුඩු වෙලා යනවා. ඉතින් කුඩු කුඩු ඉතුරු වෙන්නේම නැහැ. එතම අපි මෙච්චර කාලයක් අපි අපි මේ සිතුවිල්ලක් තමයි එතකොට මේ හැම මොහොතම මේ මම කරලා තියෙන්නේ. ඔව් මම කියන සිතුවිල්ල මේන්ටේන් කරලා තියෙන්නේ. ඔව් වෙන මොකුත්ම නැහැ. වෙන මොකුත්ම නැහැ. ඒ සිතුවිල්ල කියන්නෙම මේ දැන්. ඒ අර දෘෂ්ටියත් එක්ක ඉතින් එතන තමයි ඔක්කොම. සියල්ල එතන සිතුවිල්ල. සියල්ල දුක උරුමයි සියල්ලම බුදුන් වහන්සේ බුදුන් වහන්සේ බුදුන් වහන්සේ මනාකොට කියනවා මේ රූපං අත්තතෝ සමනුප්පසති අත්තනීවා රූපං සමනුප්පසති රූපස්මින්ව අත්තාන සමනුප්පසති රූප වත්තං අත්තතෝ සමනු මේ මේ ආත්මය කියන්නේ රූපෙද කියලා අහන රූපයම අපි හිතන් ඉන්න එක සාමාන්‍ය දෘෂ්ටිගත කියලා මේ ධර්මයෙන් නොදන්න කියලා රූපේ ආත්මය කියලා ගන්නවා කියනවා ආත්මයම රූපයක් කියලා ගන්නවා රූපේ තුල ආත්මයක් තියෙනවා කියලා ගන්නවා කියනවා. ආත්මයක් තුල රූපයක් තියෙනවා කියලා ගන්නවා. ඒවනේ කොයි පැත්තට හරි පෙරලා ගන්නවා. ඒ කියන්නේ කොයි හරි පෙරලාගෙන පැත්තක් ඉන්න තැනක් පවතින තැනක් දාගන්න. ඒකනේ. බලනකොට මෙතන තියෙන පිටුවිල්ලක්මයි. හිතා ගන්න මේක මනෝවිඤ්ඤාණය කියන එකත් ඒක අපි අද වෛද්‍යවරියක් විදිහට ඔබතුමියට කොහොමද දැනෙන්නේ අපි කියනවා මස්තිෂ්කයේ ඇතුලේ ඇතුලේ එහෙම මනෝවිඤ්ඤාණයක් තියෙන එකක් නෙමෙයි මේ කියන්නේ මේ අර ආයතන ටික ස්පාක් වෙන එක කියන්නේ ආයතන සෙන්සර්ස් විදිහට ඒව ඇත්තටම ඒව සෙන්සර්ස් විදිහට අපිට අපිට දැනෙන්නේ කියන්නේ ආලෝකයක් නැත්තම් පේන්නේ නැත්තම් ඒක ආලෝකයට ආලෝකයත් එක්ක එන ආයෙන මේක අර කණ්ණාඩිය වගේ තමයි ඉතින් කණ්ණාඩිය වගේ තමයි ඔව් ආලෝකයක් තියෙනකොට කණ්ණාඩියට වැටෙනවා ප්‍රතිබිම්බ ආලෝකය නැත්තම් නැහැ දැන් අපිට දැන් පේන්නේ නැහැ කියලා දැන් කණ්ණාඩිය නැත්තම් ඇස් පේන්නේ නැහැ වගේ තමයි. එතකොට එතකොට අපිට එහෙම මෙහෙම කතාවක් නැහැ මේ මේ මේ දැන් මේ මේ කතා කරන්නේ මේ කන්නාඩි කෑල් ටිකක් එල්ලන් ඉන්න හින්දානේ අපි දැන් නැත්නම් මේකත් නෑ ඒකද වෙනස ඒකයිනේ දැන් අපිට තියෙන්නේ මේ කන්නාඩි කෑලි ටික ඉවර වෙනකන් ස්පාක් වෙන එක නවත්තන්න බෑ ඔව් ස්පාක් වෙනවනේ ස්පාක් එච්චරයි ඔය ප්‍රසාද ටික ඒක ඒක නවත්තන්න බෑ ඊට පස්සේ නැවත ස්පාක් වීම මේ ඉතුරු මෙතන මෙන්න මෙතන ඊනම් පුරාණන් නවන්නත් වේෂං ඔව් ඊනම් පුරාණන් නවන්නත් සම්බවන්නේ ආයත දැන් මෙතන බුදුන් වහන්සේ පෙන්නන කාරණාව අපිට හොඳටම මේකේ මේකෙන් අර ඒත් වෙනවා ඒ කියන්නේ මේ ඒතම් මම කියනකොට ඒසෝ හම තමේසෝ අත්තා කියනකොට ඒතම් මම කියනකොට තේරෙනවා මේ බාහිර මේසේ නම් මේසෙමමයි මම කියන්නේ ඒ කියන්නේ මෙතන මේසේ දකින්නවා නම් ඒ ස්පාක් එක එච්චරයි ඒ ස්පාක් එක තුල මම කියලා වෙනම කෙනෙක් කොහෙවත් නැහැ. අර දැක්කා දැක්කා පමණයි. අර දිත්තේ දිත්ත නැත්තම් කිව්වා. දුක දෙයක් කියලා අර ඒක අරගෙන ඒක කෙනෙක් එහෙම වුණොත් දෙයක් දකින්නවා කියන එකට එනවා. දෙයක් කියලා ගත්තොත් ඒ දේ බලගන්නේ. දෙය හෝ කෙනා කියන දෙක බෙදන්න එකට දැන් ඔතන දෙක බෙදන්න බෑ. ඔව්. දෙයමයි කෙනා කියන්නේ. ඒකයි දෙයක් තිබ්බොත් ලුතු කෙනෙකුත් ඉන්නවා කියන්නේ. දෙයක් කියලා ගත්තොත් ඒ දෙයක් දකින්නේ කවුද? මම අන්න එනවා. ඒකම තමයි දෘෂ්ටිය. සක්කාය දෘෂ්ටිය. ඒක දේමයි කෙනා කියන්නේ දේ හෝ කෙනා හෝ දෙකම දෙකම තමයි ගැලවෙන්නේ. ඔව් නෑ දේ දේමයි කෙනා මෙතන. ඔව්. ඒකයි මෙතන ඒතම් මම කියන්නේ. ඒතම් මම කියන්නේ ඒකම තමයි. ඒකමයි මම කියන්නේ. ඒමයි මම. ඒමයි මම. ඒකමයි මම. ඒතකොට මේක නම් මේකේ තියනවා කියන්නේ මම ඉන්නවා. ඔව්. එතකොට අපේ ඔව් අපේ අවබෝධය තමයි එතන ඇති වෙන්නේ මේ මේ දකින්න දැකින දකින්න මේ ඒ කියන්නේ මේ ස්පාක් වෙනවා විතරයි කියන්නේ. ඔව් ස්පාක් වෙනවා විතරයි. ස්පාක් දෙයක් නැහැ මම නැහැ. එතන එතන අර මේසේ කියලා ගත්තේ අර ආලෝක හැඩතලයට ශබ්ද ඔක්කොම එකතු වෙලා අපේකයි මේස කියලා ගත්තේ. මේ මේස කියන්නේ ශබ්දයක් නේ. ඒතකොට ශබ්දකින් තමයි මේසේරම වෙන් කරන්නේ. දැන් මේ දැන් මෙතන රූප සටහනක් තියලා ශබ්ද ගොඩක් දාලා වෙන් කරත හැකි එක එක. හැබැයි මේ සේරම තේරුමක් නැහැ. ඒ කියන්නේ ශබ්ද ඔක්කොම එක ශබ්ද ශබ්ද විතරයි කියලා ගත්තොත් වර්ණ වර්ණ විතරයි කියලා ගත්තොත් ඔව් ආයතන ආයතන නිරෝධයක් කියනවා. ආයතන නිරෝධයි. ආයතන නිරෝධයක් කියනවා. හැමස්ම කිලෝකනේ ඉතින්. ඔව්. එතනම තමයි නිරෝධය මේ මෙතන මේ ලොකු ලොකු මේකක් තියෙනවා ඔය පැහැදිලි කිරීමක් තියෙන ඔන්න ඔතන. ඒ කියන්නේ අපි දෙයක් දකිනකොට මේ શબ્දකින් නේද මේ ඔක්කොම වෙන් කරලා තියෙන්නේ කියන්නේ. මේක ඇත්තටම හැදුණු විදිය පෙන්නනවානේ අපි පුබ්බේනිවා සංසඥානි යනවනේ. ප්‍රභාස්වර මුල් සිතට යනවනේ පුංචි දරුවා. පුංචි දරුවට ගිහිල්ලානේ අපි මේක පෙන්නන්නේ. මේ මොන්ඩිසෝරියේ ආලෝක හැඩතලේ දීලා શબ્ද දානවා කියලා. ඔව්. yellow, red, blue. එතකොට කහ, රතු මේ වර්ණවත් මේ පොඩි දරුවෝ දන්නේ නැහැ කියලා. මේ පොඩි දරුවා මොන්ඩිසෝරියේ අවුරුදු 5ක් ඒ කියන්නේ අවුරුදු 4 ඒ වයසට එනකොටත් මේ දරුවා වර්ණ අඳුරන්නේ නැහැ කියන තැනට එනවා. හ්ම්. ඒ උගන්නන්නේ ඒකනේ. ඕවල්, ට්‍රැන්ගල් මේ ඔක්කොම කියනවනේ 4F මේ හැම දෙයක්ම මේසපුටු ඇඳන් පහ. හැම දෙයක්ම මේ මේ මේ හැම එකම සබ්ජෙක්ට්නේ අපිට දාන්නේ. දැන් මෙතන චීන ජාතිකයෙක් හිටියොත් චීන ජාතිකයාට සබ්ද ඒ විදිහටනේ දාන්නේ. ඒතකොට ඉංග්‍රීසියෙන් දාන සබ්ද, සබ්ද සිංහල භාෂාවේ තියෙන සබ්ද, දෙමළ භාෂාවේ තියෙන සබ්ද ඒතකොට මේ ශබ්ද නේද මේ එතකොට මේ වර්ණ ශබ්ද නේද මේ සංකලනේ නේද චිත්තේ කියන්නේ කියලා හොඳට තේරෙනවා. ඔව්. මේ පැත්තෙන් අපි කිව්වොත් දැන් මෙතන මේ පැත්තෙන් අපි යම් කිසි શબ્දයක් දානකොට මේ පැත්තෙන් අපි කිව්වොත් කෝප්පේ කියලා ওই පැත්තට කෝප්පයක් නැවෙනවා. හරියටම ඒ ඒ ඒ ඒ શબ્දේ රූපේ තියෙනවා නම් ඔයකම තමයි චිත්තේ කියන්නේ කියන්නේ. චිත්තේ කියන්නේ ශබ්ද වර්ණ එකතු වෙන එකක් කියලා හොඳටම පැහැදිලිව දැනෙනවා. ආයතන වලම එකතුවක් තමයි ආයතන වලින්ම ආපු එකතුවක් තමයි චිත්තය කියන්නේ. ඔව්. ඒ කියන්නේ අර ඉපදෙනකොට නෑනේ. පොඩි දරුවා මොකුත් දන්නේ නෑනේ. එතකොට මේක හැදෙන හැටි මේ ස්පාක් වෙන ඒවා නැවත ස්පාක් වෙනවා කියන එක. ඒ කියන්නේ සංකලනයක් නෙවෙන්නේ ස්පාක් වීම සංකලනයක් දැන්. ඒ සං ඇහැ ඔව් කියනවා. ඔව්. ආ කියනවා. ඒ කියන්නේ සම්පටිච්ඡන්න වෙනවා. වර්ණ, ශබ්ද, ගන්ධ මේ ස්පාක් ටික නැව ඒ ඒක මොහොතේම ඒ මොහොතේ තියෙන තේරම එකට එන එක. එකට එන එක එකට අපිට එකටම දැනෙන එක. වේගයනේ. ඒකයි තියෙන්නේ. වේගය තුළ තියෙන්නේ ඒක. ඔතන ඔතන ටිකක් ගැඹුරුයි. ඔතන යනවා ගැඹුරට ටිකක්. ඒක හැදෙන හැටි. ඕක හැදෙනකොට අර චත්තාරෝච මහ භූතානං චතුර්ණංච මහ භූතානං උපායදාර රූපං කිව්වට මහ භූතු මහ භූත ඇසුර කරගෙන හැදෙනවා කිව්වට මේක හැදෙන්නේ රුප්පණේ නිසා රුප්පන්තිකෝ ආවසෝ රූපං කියපේ. ඔය කජ්ජනීය සූත්‍රයේ ගොඩක් අපි තමයි සමහර වෙලාවට මේ මෙච්චර ගන්න මේ කජ්ජනීය සූත්‍රේ මේව අරගෙන මෙච්චර මේක පෙන්වන්න හදන්නේ අපි තමයි. ඒ කියන්නේ අපි දකින්නේ කවකොහෙවත් දේශනාවන මෙච්චර දඟලනවා මේ ආත්මය හැදෙන හැටි පෙන්වන්න. ඔව්. මේ හැදෙන හැටි පෙන්වන්න අපි ගහන හින්දානේ ප්‍රශ්න වෙන්නේ. ඔව්. මේ සූත්‍ර දැන් මුල මොකුත් නැහැනේ. ඔව්. පිස්සුයිනේ දැන් මේ මුල. ඔව් ඇත්ත. ඊපස්සේ මේක මේ හයෙන් ගැට පහ පහෙන් එන ටික හයත් අල්ලලා ගැට ගහන ගහලානේ මේක හදාගන්නේ. අය හයවෙනි එක කියන එක අපි කතා කරන්නේ මනෝවිඤ්ඤාණය කියන එක. මේ එකතු වෙන එක තමයි. ඔත කියන්නේම මනෝවිඤ්ඤාණයම. ඒ කියන්නේ හයෙන් තමයි ගැට ගහන්නේ. ඒ ගැට ගහයිල හිඳ තමයි මේ සියලුම හයෙන් ගැට ගහනවා කියන එක වැඩිය අර පහම එකතු වෙන එක තමයි හය කියන්නේ. ඔව් පහ එකතු වෙන එක තමයි හය කියන්නේ. හය කියන්නේ. අපි ඒක අර නිකන් මේ මේ සිස්ටම් එක නිකන් අර මෙහෙමයි කියලා නිකන් උපකල්පනයක් වගේ එකක් මේ තියෙන්නේ බලනකොට. හැබැයි ඒක අර අර ටිකක් අර ගැළපෙන විදිහට උපකල්පනය කරන එකක් තියෙනවා. අපි ඒක කොහොමද මේ සිත හැදෙන්නේ කියලා අර මේ මේක අර සිස්ටම් එක හඳුනා ගන්න හඳුනා ගන්න ආකාරයක් තමයි අපිට පේන්නේ මේ මෙන්න මේ මේ මේ විග්‍රහය බුදුන් වහන්සේ දෙන විග්‍රහය මේක මෙහෙම මෙන්න මේ විදිහටයි මහණෙනි වෙන්නේ කියලා කියන වගේ ඒ ඒක තමයි අපි අපිත් මේ අපිටත් ඒකේ පහසුවක් තියෙනවා ඇත්තට මේක දැනගත්තම ඔව් එතනින් ලියනවා ඉතින් ඒ ටික මේ ගන්න තියෙන්නේ එතනින් එතන තමයි ගොඩක් අයට ලියා ගන්න බැරි වෙන්නේ එතන තමයි ගොඩක් අයට පටල වෙන හටගන්න විදිය දැන් ඔය හට මුලනේ ඔය ඔව් මුල ලිහනකොට මුල මුල කියන්නේ මුල ඇත්තටම පිරිසිදුයිනේ ඔව් ලමකොත් නැහැනේ හැබැයි මෙන්න මෙතන දැන් ඔතන ඕක හදාගත්තට පස්සේ අපි ගාව ඇති වෙනවා අපි කියනවානේ ආරෝපණයක් ඇති වෙනවා කියලා චිත්ත ආරෝපණය කියලා කියනවානේ ඔව් අන්න එතන එතන ඊගාව ස්ටෙප් එක තියෙන්නේ ඒ කියන්නේ අපි අපි දැන් මේ මොහොතේ මේ මොහොතේ අතීතයේ අතීතයේ ඉඳලා එනවා කියන එකක් නෙමෙයි. මේ මොහොතේම මේක වෙනවා කියන එක. ඔව්. මේ මොහොතේම වෙනවා. ඔව් වෙනවා කියන එක අපි අර අපි උපමා කරන්නේ අර කරන්ට් එක වගේ. මේ මොහොතේ දැන් අපි අපි අර ඔටෝ අර ඔටෝ චාර්ජින් කියන්නේ අර දැන් තියෙන ඔය හයිබ්‍රිඩ් වෙහිකල් හදත්තේ ඒ කියන්නේ ඔය තියෙනවනේ මේ ඒ කියන්නේ ආරෝපණය කියන එක ඒ කියන්නේ අර චුම්බක ආරෝපණය වගේ දැන් අර යකඩ කෑල්ලක් චුම්බක ආරෝපණය වුණාට පස්සේ ඒකත් චුම්බකයක් වගේ අන්න ඒ වගේ දෙයක් මෙතන සිද්ධ වෙනවා. මෙතන ඊට පස්සේ අපිට අපිට දැන් මේ හැම මොහොතෙම අපි අපි ඉන්නෝ වගේ තමයි දැනෙන්නේ. ඒ ආරෝපණය වෙලා. ආත්මීය ආරෝපණයක් අපි මේ චිත්ත ස්වභාවයෙන් තියෙන්නේ. නමුත් දැන් අපි ඉන්නෝ වගේ දැනෙනකොට දැන් සෙන්සර්ස් වලටනේ දැනෙන්නේ. ඒක අතපය තමයි මේවට භාවිතාවේ. අත මේ මේ මේ සෙන්සර්ස් ටික. එතකොට මේ ඇස කන දිව නාසය කය මන කියන මෙන්න මේ මේ කූඩුව ඇතුලේ තියෙන මෙවලම් ටික සෙන්සර්ස් ටික අපිට මේ මේ අර අර නිකන් අර උණුසුම සීතල තද ගතිය වර්ණ ශබ්ද ගන්ධ රස පහස මේ සෙන්සර්ස් ටික තමයි අපිට දෙන්නේ මේ මේ මේ මේ ඉන්නෝ වගේ ස්වභාවයක් ආත්මීය ස්වභාවයක් ඒ සෙන්සර්ස් වලින් ගැලවෙන්න බැහැනේ විපාය කියන්නේ ඒ සෙන්සර්ස් සාමාන්‍ය දිගටම ඔව් සෙන්සර්ස් ටික දිගටම ඒ ඒකනේ කියන්නේ අර ස්කන්ධ මට්ටම දිගටම තියෙනවා. ඒ සෙන්සස් එක ස්කන්ධ මට්ටම ඉවර වෙන්නේ නැහැ ඕ ඒකත් අපිට දැන් අපි දන්නවා දැන් සාමාන්‍ය එතකොට තමයි අපිට හොඳටම දැනෙන්නේ මේ දිවට දැනෙන දේ රස දැනෙන්නේ දිවටනේ. මට දැනෙනවා කියලා අපිනේ හිතන්නේ. එතකොට කයට දැනෙන උණුසුම ඒක මට දැනෙන්නේ කියලා අපිනේ හිතන්නේ. එතකොට මම කියලා අපි අර හැමදෙස්සම තව එකක් හදාගෙන ඉන්නවා. මේ මටයි මේ මම රස විඳිනවා. මේ මට උණුසුම සීතල එනවා. මට උණුසුම සීතල වෙනවා කිව්වේ කොහොමද? දැන් දැන් කකුලට එන එක මගේ උනේ කොහොමද? ඔන්න ඔතන තමයි දෘෂ්ටිය තියෙන්නේ. දෘෂ්ටියත් එතනම හැදෙනවා. මනෝ විඥානේ හැදෙන තැනම දෘෂ්ටියත් හැදෙනවා. හැදෙනවා. දෘෂ්ටියත් හැදෙනවා. මනෝ විඥානේම තමයි දෘෂ්ටිය ඉතින් ඇත්තටම. දැන් අතන එතනින් නිරෝධයිනේ. ඔව්. එතන එතනම එතනම මේ නිරෝධයමනේ. ආපහු. ඉතුරුවක් නැහැනේ. අපි දැන් ඉතුරු කරගන්නවනේ අපි. මේක මානසිකාර්ය තුලනේ අපිට අවබෝධයට ඇති වෙන්නේ අවබෝධයටපත් වෙන්නේ. සක්විතේ නිබ්බිදාය කිව්වේ ඒකනේ මේක අවබෝධයටපත් වෙන එකක් නේ. එතකොට අපි කන්නාඩිය දෙයක් නැහැ කියලා අපිට අවබෝධයක් තියෙනවා වගේ ඇත්තටම මේ හැම හැම දෙයක් ගැනම ලොකු අවබෝධයක් ඇති වෙනවා. මේ අපිට දැනෙන හැම දෙයක්ම අපි විඳින කතා කරන හැම දෙයකම කන්නාඩිය වගේ එහෙම දෙයක් නැතුව අපි පරිහරණය කරන ස්වභාවයක් එනවා. හැම දෙයකම මිදෙන ස්වභාවයක් එනවා. හැම දෙයකටම ගිනි